හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2018 සැප්තැම්බර් මාසයේ 20 වෙනි බ්‍රහස්පතින්දා සුපුරුදු පරිදි සවනට සිසිලස ඔස්සේ සයිප් තාක්ෂණය හරහා කරන අභිධර්ම දේශනාව සහ සාකච්ඡාවට යක්මී වෙන්නේ. අදත් සුපුරුදු පරිදි අප කෙරෙහි මහත් කරුණාවෙන් අනුකම්පාවෙන් නවසීලන්තයේ සිට අප හා සම්බන්ධ වෙනවා.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 මහා කරුණාවෙන් දේශනා කරමින් පැහැදිලි කර දෙමින් සත්වයා සංසාර දුක්ඛයෙන් ඈතර කෙරෙව්වා වූ ඈතර කරමින් ධර්ම දේශනා කර මහා කරුණාවකින් සමන්නාගත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට සීලයෙන් සීල සම්පත්තියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උතුම් වූ විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් සමන්නාගත වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා ඒ ਸਰුවච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ సంతානේ පහළ වුණා වූ උන්වහන්සේගේ උතුම් නිකලස් බුදුනුවණින් අවබෝධ කොටගත්තා වූ සත්‍යයන් නිර්වාණ ධර්මයේ වෙත යොමු කරන්නා වූ නරියානික උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයේට මම নমස්කාර කරන මාගේ নমස්කාරය වේවා ඒ උතුම් වූ පවිත්‍ර ධර්ම මාර්ගයේ නිර්වෝල්ව ගමන් කොට නිර්වාණ ධාතුවට සාන්තව වැඩම කරවදාලා වූ ලෝකයේ අග්‍ර දක්ෂිනාර්ය වූ දෙවියන්ට, මිනිස්යන්ට, බ්‍රහ්මයන්ට පුණ්‍යක්ෂේත්‍රයක් වූ සියලු සත්වයාටම පුණ්‍යක්ෂේත්‍රයක් වූ අෂ්ටාරි පුජ්‍යන මහා සංඝරත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. බුද්ධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් ධම්ම රත්නයේ අනන්ත ගුණ බලයෙන් සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිපත් කොට වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන් සහ මේ පින්වත් හැම දිනාම මේ වෙනකොට වඩාගෙන දියුණු කරගෙන ගුණ කරගෙන තිබෙනා වූ ඒ උතුම් වූ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අදත් මේ පින්වතුන්ට මේ කියා දෙන්න බලාපොරොත්තු වෙන්නා වූ ධර්ම කාරණා ටික හොඳින් තේරුම් ගන්නට ලැබේවා හොඳින් වටහා ගන්නට ලැබේවා හොඳින් අවබෝධ කර ගන්නට ලැබේවා මේ ධර්ම කරුණ ටික තේරුම් ගනිමින් ලෝකයේ තිබෙන්නා වූ අස්ථීරත්වය භයානකත්වය ඒකාකාර නොපවතින ආකාරය තේරුම් අරගෙන වටහාගෙන මේ ධර්මය මානසිකාර වශයෙන් භාවනා වශයෙන් මෙහෙකොට මේම පාදේ කරගෙන සසර දුකින් මිදී හේතුඵල ධර්මයන්ගෙන් හිත මුදවාගෙන සසරෙන් මිදී නිවැරදි සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා නිවන් දැකීමට නිවන් අවබෝධ කර ගැනීමට හේතු වෙන්නා වූ ධර්ම කාරණා ටිකක් තමයි අපි මේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්මුති වශයෙන් සම්මුති මට්ටමින් කතා කරමින් සම්මුති මට්ටමින් ධර්ම කතාව ආරම්භ කරලා පරමාර්ථ වශයෙන් ගැඹුරට විහිදී යන දේශනා ක්‍රමත් තිබෙනවා සූත්‍රානුසාරයෙන් ඒ වගේම සත්ව පුජ්‍යල කතාවක් ලෝක සම්මුති කතාවකට යන්නේ නැතුව ධර්ම ස්වરૂප මතු කරලා දෙමින් ධර්ම හැඩය ධර්ම ස්වરૂපය ධර්ම ස්වභාවය මතු කරලා දෙමින් ගැඹුරින් පරමාර්ථ ධර්ම විස්තර කරන ක්‍රමයක් තිබෙනවා ඒක නිසා පරමාර්ථ ධර්මයයි සම්මුති ධර්මයයි විස්තර කරන ආකාරය බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ සත්වයාගේ අවබෝධයට ගැළපෙන ආකාරයටයි අද මේ කතා කරන ධර්ම කාණ්ඩය ධර්ම කොටාසය මතු පිටින් ලෝක මට්ටමින් කතා කරන දෙයක් නෙවෙයි මේ කතා කරන්නට භාවිතා කරන්න වූ භාෂාව ලෞකිකයි භාෂාව සම්මත භාෂාවක් ප්‍රඥප්ති සමූහයක් අපි මේ සිංහල භාෂාවෙන් සිංහල වචන ගොනු කරගෙන pāli භාෂාවේ වචන මුල් කරගෙන ගෞරවයෙන් මුල් ස්ථානයේ සබාගෙන තමයි මේ ධර්ම විස්තරය සිද්ධ කරන්නේ. අපි මේ කතා කරන වචන වල තිබෙන ශබ්ද ඒ වාගේ තිබෙන ගුණාංග ඒවා බෙදලා ගත්තාම මතුවී එන්නේ පරමාර්ථ ධර්ම ස්වභාවයයි මේ උඩින් ලොකුවට ලොකුවට කතා කරන්නේ සම්මුති වචන රාශියයි ඉතින් අපි මේ අභිධර්මය වශයෙන් මේ කියන සියුම් වූ ධර්ම කාණ්ඩයන් බුද්ධ ගෞරවය ධම්ම ගෞරවය සංඝ ගෞරවය උපදවාගෙන මේ කියන්නේ අහන්නේ සාකච්ඡා කරන්නේ අපිට මේ සත්ත්ව පුජ්‍යල ස්වභාවයක් නැත තියෙන්නේ නියම පරමාර්ථ ධර්ම සමූහයක් පමණයි ඒ ධර්ම සමූහය අවබෝධ වෙලා නැති නිසා ඒකෙම හිරවි අපි ඉන්නවා ඒ ස්වභාවය තේරුම් ගන්නට වටහා ගන්නට ඒ වගේ මේ ගැළවෙලා යන්නට මේක උපකාර වෙනවා ඉතින් අද මේ පින්වුතුන්ට ආන්නේ අභිධර්ම කාණ්ඩේ තවත් කොටසක් තවත් ධර්ම පැත්තක් මහා සාගරය වගේ තිබෙන ධර්ම පරාසයෙන් තවත් ගුණයක් මේ පින්වතුන්ට අදට ප්‍රමාණවත් වෙන විදිහට අපි මතක් කරන්ට බලාපොරොත්තු වෙනවා. අපි ගිය වතාවේ මේ පින්වතුන්ට මතක් කරා අපි සෑම දිනාම නැවත වතාවක් හැරී දැනගත යුතුයි රූපයන් පිළිබඳව කියන එක. රූපයන් පිළිබඳව ඒ දැනගන්න අවශ්‍ය වෙන්නේ සමහර වෙලාවට මේ ධර්මයේ අහන පින්වතුන් නිතරම මේ බණ අහගෙන ඉන්න පිරිසකුත් නෙවෙයි. ධර්මයට කැමැති බව හැබෑව. ධර්ම ඡන්දය කුසල ඡන්දේ තිබෙන බව හැබෑව. ඒ වුණාට මේ ලෝකයේ තිබෙනා වූ දේවල් එක්ක මේ පින්වතුන්ගේ හිත්වලට ගැටෙන්න සිද්ධ වෙනවා. එහෙම ඒවට යනකොට මේ ධර්ම චින්තනය తాවකාලිකව මදකට නවතිනවා. ඒ එකම අර ධර්මය අපි ඉගෙනගෙන තිබුණත් ඒ වගේ තිබෙන පැහැදිලියාවල් පොඩ්ඩක් අඩු වෙලා නීවරණ ධර්ම පහේ තිබෙනවා උද්ධච්ච කුක්කුච්චය කියලා. උද්ධච්ච කුක්කුච්චය ඇති වුණාම හිත වික්ෂිප්ත ස්වභාවයක් එන්නේ. කුකුස් කරනවා උද්දච්චයේ නිකන් අලු ගොඩක් වගේ හිත එවැනි අවස්ථාවකදී මේ ගාම්භීර ධර්මයන්ට හිත යනවා කියන එක සිදු වෙන්නේ නැහැ. ඇවිස්සිච්ච හිතක් නිසා. මේ ධර්ම කාණ්ඩයන් තේරුම් ගන්නට හරි හොඳ. උපචාර මට්ටමේ හරි පවතින සමාධිගත හිතක් අවශ්‍යයි. ඒක නිසා මේ පින්වත්තුන්ගේ ඒ ගිහි ජීවිතවලට ගියාම උද්දච්ච කුච්චය ඇති වෙනවා. මේවා අමතක ඒ නිසා සමහර ගැඹුරු තැන්වලට අපේ හිත අරගෙන යනකොට දේශනා අනුසාරයෙන් සාකච්ඡා අනුසාරයෙන් ඒවා තේරුම් ගන්නට පොඩි ප්‍රමාද වීමක් වෙනවා. ඒ ප්‍රමාද වීම වෙන්නේ සමහර කොටස් අපිට අපේ හිතින් පොඩ්ඩක් ලාවට නැකී යන ස්වභාවයක් තියෙන නිසා. ඒ නිසා නැවත අපි ඒ ටික උඩට දාගන්න ඕනේ. හිතේ උඩට ගන්න ඕනේ. මතු කර ගන්න ඕනේ. ඒක නිසා මම මේ පින්වත්තුන්ට කෙටි වෙලාවක් අරගෙන ඒක ටිකක් අපි නැවත හිතේ උඩට ගන්නට උදව්වක් කරන්නට ඕනෑ කියලා හිතනවා. අපි දන්නවා මේ අභිධර්ම පාඩම් අභිධර්ම සාකච්ඡා අපිට එනකොට ඒවා මේ සූත්‍රවල නැති මේ අමුතුම ලෝකයක තියෙන જાතියක් නෙවෙයි. විනයේ නැති අමුතුම જાතියකුත් නෙවෙයි. සූත්‍ර දේශනාවල් වල විනය දේශනාවල් වල කියන දේවල් සියුම්ම බිඳගෙන ගිහිල්ලා ඒවා කොටස් කරලා කොටස් වලට කාණ්ඩ කරලා විස්තර කරලා දෙන ක්‍රමයක් ක්‍රම මාත්‍රයක්. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. දක්ෂ හිතක් ප්‍රභාස්වර හිතක් අවුල් නොවන හිතක් ඍජු හිතක් ඒ වගේම හොඳ ਸਰුවඥ අවබෝධයක් තියෙන. උන්වහන්සේ වගේ ਸਰුවඥන් වහන්සේ නමකට ඇරෙන්න මේ කතා කරන්න බෑ. උන්වහන්සේගේ ධර්ම න්‍යාය මාර්ගයේ ගමන් කරපු සාරියුත් මහ රහතන් වහන්සේට උන්වහන්සේට අනුයාත වූ ශිෂ්‍ය පරම්පරාවට ඒවට ගරු කරන්නා වූ කෙනෙකුට ඇර මේකට ඇතුල් වෙන්න අමාරු කියන බව අපි නිහතමානීව දැනගන්න ඕන වටහා ගන්න ඕන. ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ මේ විස්තර කරන තැන අපිට කියනවා රූප ධර්ම 28ක් තියෙනවායි කියලා. ඒ රූප ධර්ම 28 කාණ්ඩ පහකට කියලා දෙනවා මෙන්න මෙහෙම. රූප ධර්ම 28 කාණ්ඩ පහකට කියලා දෙනවා. අපි ඉස්සෙල්ලා බලමු මොකක්ද කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප ධර්ම හතර මාත්‍රු රූප මහා භූත රූප ප්‍රධාන රූප හැටියට සැලකෙනවා. ඒවට කියනවා මහා භූත හතර කියලා. ඔය එක කොට්ටාසියක්. රූප ධර්ම 28න් ඔය හතරක් විතරයි. තවත් තියෙනවා 24ක්. ඒ 24 මෙන්න මෙහෙම ටිකක් තියෙනවා. ප්‍රසාද රූප තිබෙනවා. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ඝාන ප්‍රසාද, ජීවහ ප්‍රසාද, කාය ප්‍රසාද රූප කියලා රූප ධර්ම පහක්. ඒ ප්‍රසාද රූප කියලා කියන්නේ පඨවි රූපවත්, ආපෝ රූපවත්, තේජු රූපවත්, වායු රූපවත් නෙවෙයි. ඒවාට එහෙම ප්‍රසාද රූප කියලා කියන්න හේතුව අර අනිත්‍ය වලින් අයින් වෙච්ච හැඩයක් ඇති අනිත් රූපවල තිබෙන ලක්ෂණ නැති ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ ಗುಣ ස්වභාවයක් දරන්නා වූ නිසා ඒ වාට ඔය ප්‍රසාද රූප කියනවා ඒ වගේනොත් චක්කු රූපය සෝතේට වෙනස් සෝත රූපය ගාහණයට වෙනස් ගාහන රූපය જીවහාවට වෙනස් જીවහා රූපය කාය රූපයට වෙනස් ඒ වගේ තිබෙනවා වෙනස්කම් විවිධත්ව ප්‍රසාද රූප පහක් තියෙනවා ඔන්න දෙවිනි කොට ඊළඟට තියෙනවා ඒ ප්‍රසාදයන්ට ගෝචරේ වන්නා වූ තවත් රූප කාණ්ඩයක්. එතන තිබෙනවා වර්ණ රූපය ඊළඟට ශබ්ද රූපය ගන්ධ රූපය රස රූපය ස්පර්ශ රූපයට ගන්නෙ පඨවි තේජෝ වායෝ ඒක නිසා මෙතන අපි දක්වනවා හතරක් තියෙනවා ඉස්සර වෙලා ආප් පඨවි තේජෝ වායු කියපු නිසා නැවත ඒක ගණන් ගන්න. එතන රූප එතකොට තියෙනවා හතරක්. මේවට කියනවා ගෝචර රූප පහ කියලා. ස්පර්ශ රූපේ කියලා කියන්නේ පඨවි තේජෝ වායු. එතකොට ගොඩවල් මෙතන තිබෙනවා තුනක්. අපි කියපිටි. ඔය රූප 28 හරි අමුතුයි. තවත් තිබෙනවා භාව රූප කියලා රූපස්ස භාව ගුණ දෙකක්. ඒ තමයි ස්ත්‍රී භාව රූපේ පුරුෂ භාව රූපේ. භාව රූප. ඊළඟට තියෙනවා තව සියුම් රූප ටිකක් හෘදේ රූපය ඊළඟට ජීවිතේන්ද්‍රිය රූපය ආහාර රූපය ඕජාව පරිච්ඡේද රූපය ආකාශ කාය විඤ්ඤාතිය වචී විඤ්ඤාති රූපය ඊළඟට තියෙනවා රූපවල සැහැල්ලු භාවය දක්වන ලහුතා රූපය මොදුතා රූපය කම්මඤ්ඤතා රූපය කියලා රූප ස්වභාව තුනක් මේ වගේ රූප ස්වභාව තියෙනවා සියෝ ඊළඟට මේ ටික අයින් කරාම තව තියෙනවා මේවාටම මේ කියපු රූප අස්සෙම හැංගිලා තිබෙන්නා වූ තවත් ಗುಣ විශේෂ ටිකක් ඒකත් රූපයක් අස්සේ තිබෙන නිසා ඒකට කියනවා ඒ රූපයන්ගේම ලක්ෂණ ස්වභාව රූප ටිකක් කියලා. ඒ තමයි උපචය රූපය සන්තති ජරතා අනිච්චක. දැන් මේ උපචය සන්තති ජරතා අනිච්චතා කියන ඒවා අට්ඨ ව්‍යාපෝ තේජෝ වායෝ වගේ මහා ඕලාරික ගොරෝසු කරකස ඒවා නෙවෙයි. ඒවා හරිම සියුම් අර වගේ විනාශ වීම සහ ඇතිවීම ලක්ෂණ මාත්‍ර අපමණයි. ඒක නිසා කියනවා ලක්ෂණ රූපයෝ මේ විදිහට මේ රූපකාණ්ඩ රූපකාණ්ඩ කියන රූප 28ක්. මේ රූප 28 ඇත්ත වශයෙන්ම අපි මේ පිළිබඳව ටිකක් හරියට ගැඹුරින්ම හිතලා හිතලා තේරුම් ගන්න ඕනේ හැබැයි නාමයන්ට වඩා රූපයේ ඕලාරික බව හැබැයි මේ පිළිබඳව තේරුම් ගන්න ඕනෑ වෙන්නේ කරුණු කීපයක් නිසා. එකක් තමයි අපි එදිනදා ජීවිතයේදී මේ රූපයන් එක්ක ගනුදෙනු කරනවා. නාමයන් එක්ක විතරක් නෙවෙයි අපි රූපයන් එක්ක ගනුදෙනු කරනවා. උදේ අවදි වෙච්ච වෙලාවේ ඉඳලා අවදි වෙනකොට අවදි වෙන්නේ එක්කෝ වර්ණ රූපයත් එක්ක එහෙම නැත්නම් ශබ්ද රූපයත් එක්ක සමහර වෙලාවට කෙනෙක් මනෝ මනසෙන්ම නිදාගන්නට කලින් දවසේ ගිහිල්ලා නිදාගන්නට කලින් හිතුවොත් එහෙම මම හෙට උදේ පාන්දර අහවල් වෙලාවට අවදි වෙනවා කියන්නේ ඒක ඉබේ සිද්ධ වෙනවා රූපයක් සම්බන්ධ වෙන්නේ නැතුව. එහෙම නැත්තම් එහෙම කවුරු හරි කතා කළොත් එහෙම නැත්තම් එලාම් එක තියලා තිබුණොත් එයා ඉස්සෙල්ලාම දවස ආරම්භ කරන්නට හැරි එන්නේ ශබ්ද රූපය ආධාර කරගෙන. එහෙම නැත්තම් ඈ ඇරුණොත් එහෙම වර්ණ රූපය අල්ලගෙන ඒ වෙලාවේ ඉඳලා ලෝකයේත් එක්ක සම්බන්ධ වෙනවා. ඊළඟට අපි කනබන දේවල් ඉන්න තැන ඇඳ ඇතිරිටි කොත්තමෙට්ට තුවාවල් දත් බෙහෙත් පුරුසු පිඟාන කෝපනේ ඔක්කොම රූපමේ දේවල් අපි ඒ රූපමේ දේවල් එක්ක නිතර ගැටෙනවා නිතර හිතනවා නිතර හැලහැප්පෙනවා මේ වාගේ ස්වභාවයක් තියෙන නිසා මේ රූප කුමක්දයි කියලා අපිට හොඳට වැටහීමක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ රූපයන්ට අනවබෝධය නිසා මේ රූපයන් පිළිබඳව මිනිස්සු දක්වන අදහස් විවිධයි. රූපයන් පිළිබඳව අවබෝධයක් හොඳට ධර්මානුකූලව නැති නිසා මේ මිනිස්සු රූපයන් හඳුන්වන විදිහ, විස්තර කරන විදිහ, ඒවට දෙන අර්ථකතන එක්කෙනෙක් කෙනාට වෙනස්. ඉතින් මේ රූප කියන දේවල් තථාගත ධර්මයට අනුව මේවා හේතුවෙන් හටගන්න දේවල්. මිසර වෙන මොකක්වත් නෙවෙයි. දැන් මේ රූප ස්වභාව වලින් වර්ග දෙකකට ප්‍රධාන වශයෙන් කැඩෙනවා. අපි කිව්ව රූප 28ක් තියෙනවායි කියලා අපේ පින්වතුන් අහලා තියෙන නැවත හිතාගන්න. මේකෙන් රූප 24ක්ම මේ අනුරූප අනුරූප කියලා කියන්නේ උපාදාය රූප. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ප්‍රධාන රූපය හතර අල්ලගෙන ඒකේ ගෑවි තැවරි ඒ වගේම ඒකේ අනුකුට්ඨාසයක් හැටියට ඒවා නැතුව ඉඳ බැරි ධර්ම හැටියට පවතිනව දේ. ඒක නිසා උප උපාදාය රූප කියන අනු සියුම් රූප තිබෙනවා 24ක්. ඔක්කොම ගත්තෙන් පස්සේ 28ක් මේ රූප වල තවත් එකක් වෙනවා ඔය ඔය රූප මණ්ඩියේ එක එක්කෙනාගේ වැඩ කටයුතු සහ ඒ රූපවල ක්‍රියාකාරී ස්වභාව විවිධයි. එකම රූපයකටවත් නැහැ හරියටම දෙන්නේ වෙනත් රූපයක් කරන වැඩක් කරන. සම්පූර්ණ වෙනස්. මතු පිටින් බැලුවම මතු පිටින් බැලුවම සමහර වෙලාවට හිතන අර රූපයත් එකයි මේ රූපයත් එකයි කියලා. නමුත් ඇතුළාන්තයේ බැලුවම ඒක වෙනස්. මේ රූප කවදාකවත් නාම වලට සම්බන්ධ නැහැ. මේවා නාම නෙවෙයි. මේවා හිතක් නෙවෙයි. මේක චෛතසිකක් නෙවෙයි. මේක රූප කියලා කියන්නේ අමුතුම ස්වභාව ටික. මේවා තුළ පඨවි එකේවත් ආපෝ තේජෝ වායෝ වලවත් අනිත් රූප අස්සෙවත් මොහකවත් කිසිම තැනක තණ්හාවක් ඒ වගේ ඇස්සේ නැහැ. ඔය කිසිම රූපයක තණ්හාවක් නැහැ. ওই රූපයක් ඇස්සේ කිසිම තැනක මෝහයකුත් නැහැ. ඔය රූපයක් අස්සේ කිසිම තැනක ඌවට තරහ යන ගතියකුත් ඊළඟට ඔය රූප අස්සේ කිසිම තැනක පින් කිරීමේ කුසල් සිත් නැහැ. ඌවට මේ විඥාන ගති නැහැ. ඌවට හිතීමේ ශක්තියක් නැහැ. ඌවට නුවණක් නැහැ. ඊළඟට ඌවට එක අනිත් සත්වයකට මෛත්‍රී කරන්න පුළුවන් ඒව ගතියකුත් නැහැ. ඕවා චින්තන ස්වභාවයක් නැති චින්තන ස්වභාවයෙන් අයින් වෙච්ච හිතක් මිශ්‍ර නැති දෙයක්. ඒක නිසා වට කියනවා රූප කියලා. අනිත් එක තමයි ඌට කියනවා පින් කරන්න බැරි නිසා පව් කරන්න බැරි නිසා ඌට කියනවා හේතු නැති ධර්ම මාත්‍රා රූප මාත්‍රා කියලා. හැබැයි ওই රූප අස්සේ ওই රූප වලට පින් කරන්නවත් පව් කරන්නවත් බැරි වුණාට ඕවා හටගන්නේ හේතු හින්දා. කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හේතු ධර්ම ඇවිල්ලා ඒ වාගේ බලයකින් ඒ වාගේ තල්ලු කිරීමකින් ඒ වාගේ ඒ උරුපාදීමකින් තමයි ඕ පහළ වෙන්නේ. ඒක නිසා මේ රූපවලට තනියෙන්ම තමන්ට ඕන විදිහට එහෙ පහළ වෙන්න බෑ. ඒකට තියෙන්න උනි පිටිපස්සේ ඒව හදලා දෙන්නා වූ මෙව ඇති කරන යම්කිසි ගැම්ම තල්ලුවක් දෙන එකක් තියෙන්න ඕනේ. ඒක නිසා මේවට කියනවා ප්‍රත්‍යය යන්ට හේතු වෙච්ච පත්‍ය ධර්මයන්ගේ තල්ලුවෙන් ඉන්නා වූ දේවල් කියලා. පත්‍ය තියෙන්න. තවෙක් තියෙනවා ඔය රූපවල තිබෙනවා මේ ස්වභාවයක් ආශාව කියන ඒවා තරහව කියන ඒවා රූපස්සේ නැත. ලෝභ කිරීම රූපස්සේ නැහැ. හැබැයි හේතු ලෝභ කිරීම ආදී දේන් තියෙන්නේ වෙන තැනක. ඒ කියන්නේ හිතට සම්බන්ධයි. හිතේ තමයි ලෝභය පහළ වෙන්නේ, ද්වේෂය මෝහය පහළ වෙන්නේ, පිං සිතිරි පහළ වෙන්නේ, ආශ්‍රව ධර්මයන් පහළ වෙන්නේ. ඒ හිත පැත්තේ. ඒ හිත පැත්තේ පහළ වෙන ආශ්‍රව ධර්මයන්ට ඒ ආශ්‍රවය කාම සිත් කාම ආශ්‍රව භව එච්ච බැඳී යන සිත් භව ආශ්‍රව මුලාවන ඕ අවිද්‍යාශ්‍රව ඒ ආශ්‍රවය කෙලෙස් ධර්මය පහළ වෙන්න මේ වගේ 아무තු ආරම්මණයක මේ තල්ලුවක් තියෙනවා. ඒවට එතන මොකක් හරි කෙලෙස් ආශ්‍රවයක් පැලවෙනවනම් ඒව පැලවෙන්න මේවා උපකාරයි. ඒක නිසා කියනවා ආශ්‍රවයන්ට ගොදුරු වෙන දේවල් එහෙම නැත්නම් පෙනී යන දේවල් කියලා. අනිත් එක තමයි හේතු හටගන්න නිසා ඔකට කියනවා මේ සංකත ධර්ම කියලා කියනවා. කාම ධර්මයන්ට අරමුණු වෙන නිසා කාම ආශ්‍රිත කියලා කියනවා. ඕවට වෙනත් දෙයක් අරමුණු කරන්න හැකියාවක් නැහැ. ඒක නිසා කියනවා ආරම්මන කිරීමේ හැකියාව නැති දේවල් කියලා මේ රූප. ඔය වගේ මේ රූපවල ඇති දේවලුත් තිබෙනවා රූපවල නැති දේවලුත් තිබෙනවා. ඔය රූප අතර තියෙනවා හරීම සියුම් රූප ස්වභාවය. ඔය ස්ත්‍රී භාව රූපේ, පුරුෂ භාව රූපේ හරීම සියුම්. හරීම සියුම්. ඊළඟට උපචේ සංතති ජරතා අනිච්චතා ලක්ෂණ ස්වરૂප හරි සිව් පුදුම විදිහේ ප්‍රබල තීක්ෂණ තීක්ෂණ විපස්සනා නුවණක් තියෙන්න ඕනේ. ඕව හඳුනා ගන්න. එහෙම නැතුව මේ එතෙන්ට යන්න බෑ. අනිත් එක තමයි නුවණ දිනු කරන්නේ නැතුව ඒවා තේරුම් ගන්න අවබෝධයේ නුවණ දිනු කරන්නේ නැතුව චින්තනයක් හදාගෙන එතෙන්ට යන්න ඔන්න ඔය විදිහට රූපවල තව තියෙනවා ගොඩාක් විස්තර. නමුත් මේ වෙලාවේ අපේ පින්වතුන්ට පොඩි රූප දෙකක් ගැන පොඩි ඉදිරිපත් කිරීමක්. එහෙම නැත්නම් මේ රූප පිළිබඳව පොඩි දැනගැනීමක් අපි කරන්න ඕනේ. හේතුව මේ ගිය අවස්ථාවේදීත් අපි මේ රූප පිළිබඳව ඩිංගක් කතා කරා. අද මේ රූපයන් කේස් දෙන්නා වූ තරමක් දැන ගැනීමට තමයි මේ කතාව මේ පින්වතුන්ට මතක් කරේ. මේ අපි ගිය වතාවේ කිව්වා රූප ධර්ම දෙකක් තියෙනවාය ඒක ටිකක් මේ හරිසියුම් කියලා. ඒ තමයි මේ විඤ්ඤාති රූප කියන දෙක. විඤ්ඤාති රූප දෙක. විඤ්ඤාති රූප කියන එක මේ ඕක උපාදාය රූපයක්. කාය විඤ්ඤාතිය, පචේ විඤ්ඤාතිය කියලා රූප ස්වභාව දෙකක් තියෙනවා. කයට බැඳී තිබෙන කාය විඤ්ඤාති රූපය, වචනයට බැඳී තිබෙන වචී විඤ්ඤාති රූපය. ශබ්දයට බැඳී තිබෙන වචී විඤ්ඤාති රූපය. ඒක සූත්‍ර දේශනාවලත් යන්තර මට්ටමකට ඕක කියලා කියනවා. දැන් බලන්න මිනිස්සේ යනකොට මිනිස්සෙක් යනකොට ඒ යනවා කියන ක්‍රියාව තුල අපි ඔක්කොම මහ විශාල ක්‍රියාපොදියක් ගොන්නට ලොකුවට මිතියට සමූහයට අරගෙන තමයි ලෝක මට්ටමින් කතා කරන්නේ යනවා එතකොට මේ යනවා කියන ක්‍රියාව මිනිස්සෙක් සිද්ධ කරනවා තනි කකුලෙන් යන්න බෑ පාද දෙකක් අවශ්‍යයි ඊළඟට පාදය අත් දෙක හරි ගන්නට තියාගෙන යන්නත් බෑ. අතක් පැද්දෙනවා. මිනිස්යාගේ ශරීරය ඉස්සරහට තල්ලු වෙලා යනවා. ඒ වගේම තමයි කකුලත් එකක් එක්තරා විදිහකට කැරකිලා එසවෙනවා. හැඹරෙනවා. නැවෙනවා. පහත් වෙනවා. පාද තැබෙනවා. පාදයේ තද වී යනවා. ඔය වගේ ක්‍රියා සමූහයක් ඔතන තියෙනවා. ඔය ක්‍රියා සමූහය නිකං ශරීරයෙන් පැන නගින්නේ නැහැ. ඔය ක්‍රියා සියල්ලක්ම ඔය ඇවිදිනවා කියන යනවා කියන ගමන් කරනවා කියන ඒ මහා ක්‍රියාව ඇතුලේ එසවීම යැවීම තල්ලු කිරීම තද කිරීම ඔය වගේ මහා පොඩි පොඩි පැටව් වගේ අනුක්‍රියා ගොඩක් තියෙනවා. කොහොම නිකම් ඉන්නේ නැහැ. ඔය සෑම ක්‍රියාවක්ම චිත්තයට බද්ධයි. සිතේ ඕඩර් එකට අනුව තමයි පොඩ පොඩ චිත්ත වෙන්නේ. එක සිතෙකුත් බෑ. සිත් පේලි, සිත් රංචු, සිත් සමෝහය ඉදිරිපත් වෙලා මේ වැඩේ කරවන්න එතකොට මේ හිතේ තිබෙනවා ශරීරේ යන්ට උන කියන හැඟීමක්. ඒ හැඟීමත් එක්ක ඒ හැඟීමත් එක්ක ඒ යන්ට උන කියන සිතුවිල්ලත් එක්ක ඇඟේ හදලා දෙනවා ඉස්සරහට තල්ලු වී යන්ට උපකාර වන්නා වූ ඒ වගේම ශරීරේ පද්දවන්නා වූ සොලවන්නා වූ ශරීරයේ ඉස්සරහට අද්දවන්නා වූ අතුම අමුතුම වායෝ ගුණ ස්වභාවයක් හැදෙනවා. ඒ වායෝ ගුණ ස්වභාවයත් එක්ක ඒකට චිත්තකිරිය වායෝ ධාතුව කියලා කියනවා. ඒ චිත්තකිරිය වායෝ ධාතුව හිතත් එක්කම ඒකම විතරක් නෙවෙයි පහළ වෙන්නේ. දැන් ශරීරයේ තිබෙනවනේ කලින් හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ අනිත් ඔක්කොම ওই ප්‍රසාද රූප ටික සමූහෙම තියෙනවනේ. ඒ නිතියමනේ මේ ශරීරයක් හැටියට ගණන් ගන්න. ඒ ටික ඉස්සරහට යවන්ට තල්ලු කරන්ට ඉදිරියට ගෙනියන්ට නම් ඒකේ ඇතුලේ හිතත් එක්ක බද්ධ වෙච්ච තව ප්‍රබල මේ වායු ගුණයක් එතෙන් තෙන්න. ඒක ආවන් පස්සේ තමයි මේ රූප පොදිය අර ඉස්සරහට තල්ලු කරවන්නේ. ආන්න ඒ ඉස්සරහට තල්ලු කරවන ඒ වායෝ ධාතුවේ වායෝ ධාතුවම නෙවෙයි. වායෝ ධාතුවේ තිබෙන්නා වූ පැඳී තිබෙන්නා වූ තවත් ಗುಣ ස්වභාවයක් තමයි ඔය විඤ්ඤාත රූපය කියන්නේ. නැත්නම් වායෝ රූපය වෙනම තියෙනවනේ. චිත්තකිරි වායෝ ධාතුවට සම්බන්ධ ආන්න ඒ පවත්වන්නා වූ ಗುಣ ස්වභාවයට කියනවා තල්ලු කරන ස්වභාවයට කියනවා විඤ්ඤාති රූපය කාය විඤ්ඤාති රූපය කියලා. තව එකක් තියෙනවා යම්කිසි මිනිස්සෙක් යනකොට යම්කිසි මිනිස්සෙක් හැරෙනකොට ඒ මිනිස්යාගේ ක්‍රියාවේ අනුසාරයෙන් ක්‍රියාවේ හැඩයෙන් ක්‍රියාකලාපයේ තිබෙන විදියෙන් ක්‍රියාකලාපයේ තියෙන විදියෙන් කෙනෙක් තේරුම් ගන්නවා මෙයා කරන වැඩේ මෙයා ඉන්න කාලේ. අන්න ඒක නිසා ශාරීරික ශාරීරියේ ක්‍රියාකාරී ස්වභාවයන් හේතු කරගෙන වෙනත් කෙනෙකුගේ හිතකට කරන වැඩේ දැනී යන නිසා ඊට පස්සේ ඒ අර්ථයෙන් සැලකීමක් කරනවා විඤ්ඤාතිය. දැන් ඔය තමයි කාය විඤ්ඤාතිය ස්වરૂපය. දැන් අපි මිනිස්සේ යනකොට එයාගේ යන හැඩය ඒ වගේම යන ඒ මිනිස්සයාගේ විදිය දැකලා අපි හිතා ගන්නවා ආ මෙයා යනවා කතා මෙයා යනවා මෙයා ඉඳ ගන්නවා හිත ගන්නවා කියලා. තවත් එක කාරණයක් තමයි වචී විඤ්ඤාති. වචී විඤ්ඤාති කියලා කියන්නේ ගොඩාක් සියුම් දෙයක්. වචී විඤ්ඤාතය ඇතිවෙන්න හිතින් හදලා දෙන්නා වූ වචන උච්චාරණය කරන්නා වූ වායෝ ධාතුවට බාධා වෙලා ඒ වගේම තමයි වචනයක් කතා කරනකොට කාය ස්පර්ශයක් තියෙන්න ඕනේ. ඉතින් මේ කාය විඤ්ඤාත්යයි වචී විඤ්ඤාත්යයි දෙකම එකතු වෙලා තමයි වචනයක් කතා කරන වචී විඤ්ඤාත්යයට මොයි වැඩේ කරන්න බෑ. ඔය හිතෙනකොට තේරෙනවා කට හොල්ලන්නේ කාය විඤ්ඤාත්ය. හුස්ම රැල්ලක් ඇතුළට අරගෙන පිට කරනකොට ඒ වචනය හදන්නේ වාචේ විඤ්ඤාතිය. සබ්දයත් එක්කයි තියෙන්නේ. දැන් මේ ධර්ම ස්වභාව දෙක දෙකට හිතේ තිබෙන තව ශබ්ද ශබ්ද අනුකූල මැසේජ් එකක් දාලා මේ වචන ස්වභාවයේ ලෝකයට පිට කරාම ඔන්න මිනිස්සු ඒක තේරුම් ගන්නවා. කාය විඤ්ඤාත්යයි වචේ විඤ්ඤාත්යයි දෙක ඔය ස්වභාවය. තව එකක් තිබෙනවා මේ පරිච්ඡේද රූපය කියලා එකක්. පරිච්ඡේද රූපය කියලා කියනවා ඒ කියන්නේ අහස කියන එක. පරිච්ඡේදයක් කරන්න පුළුවන්කම තියෙන්නේ කොටස් කිරීමනේ. දැන් මේ මුළු අහසම අහසට කියනවා පරිච්ඡේද රූප කියලා. හැබැයි මෙතන මේ පරිච්ඡේද රූපය කියලා ගන්නේ අර රූප අස්සේ මැදට පැනලා තිබෙනා වූ කොටස. ඉතින් ඊළඟට තිබෙනවා ඕජා රූපය, ආහාර රූපය. අනිත් එක තමයි මේ වගේ පරිපාලන ස්වභාවයේ තිබෙන ජීවිතේන්ද්‍රිය රූපය. ඕවත් රූපය ඇසේ තිබෙනවා. ඔය ඔක්කොම මුරුදු රූප, බොහෝ සියුම් රූප, බොහෝම සූක්ෂම රූප. දැන් ඔය රූප ස්වභාව දෙක එකක් තමයි ඕක ආශ්‍රව ධර්මයන්ට හිත වෙන කාලයක් කියලා. බලන්න. කෙනෙක් හිතනවා මට දුවන්න පුළුවන් කියලා. මට හොඳට දුවන්න පුළුවන්. දුවනවා කියන ක්‍රියාව ඒ විඤ්ඤාතියට මේ තවත් හැකියාවක් දාලා මට දුවන්න පුළුවන් කියන එක. දාලා මගේ දිවීමේ ක්‍රියාව නිසා මම කෙනෙක්. මම මැරතන් දුවන කෙනෙක්. මම උඩ පයින් කෙනෙක්. මම වේගින් යන කෙනෙක්. මම කරණම් ගහන කෙනෙක්. ඔය වාගේ කාය විඤ්ඤාතිය ඒ කාය විඤ්ඤාතියේ තිබෙනා වූ ක්‍රියාස්වરૂපය අල්ලාගෙන යන් යන් කෙලෙස් හටගන්නවා. මාන්නය, තණ්හාව මේ වගේ දේවල් ඇති ඊළඟට තව එකක් තියෙනවා වචී විඤ්ඤාතිය. තමන්ගේ උච්චාරණ විදිය, කතා කිරීම, ඒ වගේම ශබ්දය, ශබ්දයේ තිබෙන ලොකු පොඩි හඬ. ඒ ඒව නිසාත් ඇති වෙනවා මේ මාන්නයන්, ආශ්‍රවයන්, ආසාවල්, පහළ වෙනවා. ඒක නිසා තමයි ඔය ආශ්‍රවයන්ට අරමුණු වෙන, ගොදුරු වෙන රූපේ කියලා ඔය මතක් කරන්නේ. දැන් ඔය කරුණු දෙකත් අපි හිතේ තියාගෙන ඔය ටිකත් හිතේ තියාගන්න ඔය අනුසාරයෙන් අනිත් ඔය ආධ්‍යාත්මික රූපත් අපි කියවනේ අර මේ ඇස කන නාසය දිව ශරීරය කියන දේවල් මමත්වයෙන් වැඩිම ගන්න රූප ඉතින් එහෙම ආධ්‍යාත්මික රූපත් වෙන තව රූප වේදීන් තියෙනවා. මේ ටික මේ පින්වතුන් මේ වෙලාවට හොඳට හිතේ තියාගන්න ප්‍රධාන රූප හතරයි අප්‍රධාන උපාදාය රූප 24යි ඒකෙමුත් අපේ ක්‍රියාකාරී ස්වභාවයට වාචසික සහ කායික ඉදිරිපත් වෙන රූප ධර්ම දෙකයි ওই ටික තේරුම් අරගෙන අපි දැන් වෙන ධර්ම මණ්ඩියකට හැරෙමු. ඒ තමයි අපි මේ වීති ගැන කියාගෙන ආවා. ඒ කියන්නේ වීති ගැන කියාගෙන ආවා විසර්ජනාවාර ධර්ම විග්‍රහයක් කියාගෙන ආවා. ඒ කියන්නේ ප ဋ ාහන ධර්මයේ විසර්ජනාව දෙන්නා වූ කියලා දෙන්නා වූ ඒවා ප්‍රත්‍ය ධර්මයන් ඒ ඒ තැන්වල අනිත්‍යවට උදව්පකාර වෙන තැන් තේරිගස්ස පීරිගස්ස කියලා දෙන තැනක්. අද මම මේ පින්වතුන්ට ඒ ප ဋ ාණ ධර්මයේ විසර්ජනාවාරයේ තිබෙන්නා වූ කාණ්ඩේ ප්‍රත්‍ය ධර්මයක් කියනවා ඒ තමයි අන්‍යෝන්‍ය වශයෙන් කියවෙන්නා වූ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය පිළිබඳ විග්‍රහය. ඒ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයේ ඉස්සර වෙලාම තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ වචනේ තේරුම කියලා. මේක පාලි වචනයක්. සිංහලෙන් අපි ඕක කියන්නේ අන්‍යෝන්‍ය කියලා. එතකොට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ එකිනෙකට ඔවුනොවුන්ට හේතු වෙනවා කියන එකයි. ඔවුන ඔවුන්ට උපකාර වෙන. අඤ්ඤමඤ්ඤ සත්‍ය. ඒකේ තියෙන හැත්ත වශයෙන්ම වාර 3යි තියෙන්නේ. දැන් මේ අඤ්ඤමඤ්ඤ පත්‍ය කියන එක රූප වලට සම්බන්ධ කරගන්නේ නැහැ. පළමුවෙන්. මේ බලන්න අපි ඕකට තියෙනවා වාර තියෙනවා 3ක්. අපි ඉස්සෙල්ලා ඒ ධර්ම පැත්තට හැරෙමු චිත්ත චෛතසික ධර්ම තමයි මෙතනදී කියන්නේ. පළවෙනි වගන්තිය පාලි වගන්තිය මේ විදිහට කියවෙනවා. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චය. ඒකෙන් කියන්නේ කුසල ධර්ම. කුසලයේ කියලා හඳුන්වන සෞම්‍ය මෘදු ප්‍රභාස්වර චිත්තචෛසික ධර්මයක්. කුසල ධර්ම. ඒ කුසල ධර්ම කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයකටම ඕනෝන් වශයෙන් ප්‍රතිවීම වශයෙන් ප්‍රති ශක්තියෙන් උපකාර කුසලයක් කුසලයකට උපකාරන ඕනෝන අන්‍යමඤ්ඤමස්ස වශයෙන් ඒකේ තිබෙන්නේ තමන් අනිකාට උදව්වක්. තමන් අනිකාට උපකාරයක්. තමන් අනිකාට එක්තරා විදියක පිහිටවීමේ හැකියාවක් ඇතුව ශක්තියක් ඇතුව පිහිට වෙනවා කියන එක. ඒක තේරුම් ගන්න පුළුවන් මෙහෙම. තේරුම් ගන්න පුළුවන් ඒක සූත්‍ර දේශනාවකුත් තිබෙනවා. සූත්‍ර දේශනාවක උපමාවක් තියෙනවා. දැන් ඔය මේ උග්ගස් උග්ගස් මිතියක් අරගෙන උග්ගස් මිති දෙකක් එක දෙපැත් දෙන් ඒ උග්ගස් මිති දෙක ඔවුනොවුන්ට ලං කරලා බර වැටෙන්න හේතු කරාම ඒ උග්ගස් මිති දෙක වැටෙන්නේ නැතුව තියෙනවා හේතුව එකක් වැටෙන්නේ නැත්තේ අනිත් එක ඒක අල්ලගෙන ඉන්න ඒක වැටෙන්නේ නැත්තේ මේක ඒකට සපෝට් එකක් දෙන්න නිසා. ඒ නිසා ඔවුනොවුන්ට වැටෙන්නේ නැති වෙන්න පිහිට වෙලා ශක්තිය දරාගෙන ඉන්න ගතියක් ඒකේ තියෙනවා. ආන්න ඒ වගේ තමයි මේ අන්‍ය ඔන්‍ය වශයෙන් තමන් උපකාර ලබනවා අනිත් එක්කෙනාට උපකාරයක් වෙනවා. තමන් උපකාරය ගන්නවා අනිත් එක්කෙනාට උපකාරයක් දෙනවා. අන්න එහෙම ගතියක් නාම ධර්මවල තිබෙනවා. හිතේ චෛතසික වල තිබෙනවා අනිත් එක්කෙනාට උපකාර වෙන ගතිය. ඒකෙන් කියන්නේ අනිත් චෛතසිකේ කරන වැඩ ඔක්කොම කරන්න යනවා කියලා. එයාට ඒක කරගන්න උදව් වීම වශයෙන් උදව් වීමක් තමයි තියෙන්නේ. එතකොට එකවර දැන් මේ මේ අපි තවත් තේරුම් ගන්න ඕනේ කවදාකවත්ම කවදාකවත්ම සිතක් හුදකලාව උපදින්නේ නැහැ. අනිත් චෛතසික නාම ධර්මයන්ගේ සහසංයෝගයක් නැතුව නිකන් තනි පිට්ටනියක තනි වෙච්ච එක්කෙනෙක් හැටියට තනි වෙච්ච නාමයක් හැටියට හිතක් පහළ වෙන්නේ නැහැ. චෛතසික ධර්මත් ඒ වගේමයි ඒවා හිතේ ආධාරයේ මතුවීම නැතුව එන්නේ නැහැ ඒක නිසා මේක පොකුරට එනකොට ඒ ඕනෝ ඒ පහළ වෙනකොට ඒ පහළ වෙච්ච වෙලාවේ හිත චෛතකයන්ට වේදනාව හිතට විඥාණයට ওই විදිහට ශක්තියෙන් උපකාර වෙනවා. ඒ උපකාර වීම ගුණය ඒ චෛතසික ධර්මයන්ට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම චිත්තයට කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්‍ය ඔන්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ශක්තිය ඒකේ තිබෙනා වූ නිසා. හරිම සූක්ෂම ධර්මයක්. තවත් අපි මේ විදිහට හොයලා බලමු. දැන් මේ පත්‍යාන ධර්ම විස්තර කරනකොට ක්‍රම දෙකකට කියලා දෙනවා. මේ චිත්ත වීදි කියනකොට මේ චිත්ත මේ චිත්ත වාර ගැන කියනකොට ක්‍රම දෙකකට කියලා දෙනවා. එකක් තමයි චිත්ත චෛතසික වශයෙන් වෙනම කියනවා. සමහර තැන්වල කියන්නේ චිත්ත චෛතසික ධර්ම. ඒ කියන්නේ කුසල ධම්ම කියලා කියන මේ චෛතසිකයෝ මේ සිත් දෙවිදි කියන. සමහර වෙලාවට එහෙම කියන්නේ නැතුව කියනවා ස්කන්ධ වශයෙන් අරගෙන. ඛණ්ඩ කියලා කියනවා. දැන් මෙතන කියන්නේ හැබැයි ස්කන්ධ වචනේ දාන. හැබැයි අර චෛතසිකම තමයි. නාම ධර්මයේ තමයි කියන්නේ. කුසල ඒකෝ කන්දු. ඉන්නන්නම් කන්දාන. අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චේ. ඒ කියන්නේ කුසල ධර්මයෝ අපි මෙහෙම හිතමු. කුසලෝ ඒකෝ කන්දෝ තින්නන්නම් කන්දාන අඤ්ඤමඤ්ඤ පච්චයේ නිපච්චය. කුසල හිතක් පහළ වුණාම ඒ කුසල හිත කුසල හිතේ තිබෙනවා ඒක ඒක හතර ගොඩකට යන්න ඕනේ. ඒ හිතක් කියලා කියන්නේ චෛතසික මණ්ඩලයක් එක්ක එකට පහළ වෙන දහම් පොකුරක්. සියුම් වූ දහම් මණ්ඩලයක්. සියුම් වූ දහම් කාණ්ඩයක්. සරලව ගත්තොත් අපි හිතමු චෛතසික ධර්ම චෛතසික ධර්ම 33ක් එක පහළ වෙනවා හිතක්. ඒ කියන්නේ චෛතසික අවමෙන් චෛතසික ධර්ම 33ක් පහළ වෙනවා. ඒ 33 තනියෙන් එන්නේ හිත නැතු. එතකොට හිතත් එනවා. එතකොට 34ක් වෙනවා නාම ධර්ම. මේ ටික හතරට බෙදෙන්න ඕන. හතරට බෙදෙන්නේ ස්කන්ධ වශයෙන්. ඒ කියන්නේ මේ නාම ධර්ම සමූහයේ කුසල් හිතක් වශයෙන් ගත් කල මේකට කියනවා කුසල කන්ද කියලා. කියන්නේ 34ම කුසල කන්ද. මේ කුසල කන්දේ හතරට බෙදෙනවා එකක් ඒ ඒ තමයි මේ විඥාණය එකක් වේදනාව එකක් සංඥාව එකක් සංස්කාර ගොඩට එකක් විඥාණයට ගොඩක් ගොඩක් ওই විදිහට මේ සංස් කියන්නේ කුසල සිතයි চৈতසික ටිකයි ඔක්කොම බෙදී ගියාම එතකොට තමයි කියන්නේ කුසලෝ ඒකෝ කන්දෝ අර කුසල ධර්ම එක ස්කන්ධයක් තින්නම් නම් කන්දාන අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ අනිත් ස්කන්ධවලට මේව පිහිට වෙනවා. එතකොට කුසල ඛණ්ඩය ගැනෙන්නේ කොයි තැනටද? සංස්කාර ස්කන්ධයට. කුසල ඛණ්ඩය ගැනෙන්නේ සංස්කාර ස්කන්ධයටයි. තින්නම් කන්දානම් කියලා කියන්නේ වේදනාව, සංඥාව, විඥානය. ඊළඟට ඔය එක කුසල කම්යක්. ඔක්කොම ටික කුසල තමයි සලකන්නේ. නමුත් මේක දෙකට තුනට බෙද. තයෝ කන්දා ඒකස්ස කන්දස් අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චය. ස්කන්ධයෝ තුන් දෙනෙක් එක ස්කන්ධයකට ඔවුනොන් පිහිට වීම වශයෙන් උපකාර කරනවා. දෙකට ගත්තොත් එහෙම ස්කන්ධ දෙකක් අනිත් ස්කන්ධ දෙකට උදව් වෙන උපකාර වෙනවා. ওই විදිහට කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ කියන තැන ඔය මේ චිත්ත චෛතසික ධර්ම ටික ඔය කුසල් සිතක තියෙන සිතයි චෛතසික ධර්ම සමූහයයි ඔක්කොම ටික වෙනස් වෙලා විසිරිලා නැති වෙලා යන්නේ නැත්තේ වෙනත් තැනකින් ආධාරයක් උපකාරයක් ඒවට අවශ්‍යත් නැත්තේ ධර්ම ස්වභාවයෙන්ම ස්වභාව ධර්මයෙන්ම ඒවට ඔවුනොවුන්ට උදව් වෙන පිහිට වෙන ගතියක් ඒ ඒ ධර්මවලම පිහිටා තිබෙන නිසායි එකකින් තුනකට තුනකින් එකකට දෙකකින් තුනකට දෙකකින් දෙකකට ওই විදිහට මේ ඇති වෙනවා උපකාරක ධර්ම. උපකාරක ස්වභාව. අනිත් එක තමයි තව සැඟවිච්ච ධර්මයක් තමයි අපි මේ ප ဋ ාණයේදී තේරුම් ගන්න ඕන වෙන්නේ. ඇයි මේ නාම ධර්ම අනිත් ඒවාට අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරන්නේ ඇයි උදව් ගන්නෙ? ඇයි උදව් කරන්නේ ඇයි උදව් ගන්නෙ? හිතලා බලන්න අර උදාහරණයට ගත්ත අර උග්ගස්මිති දෙක. ඒ උග්ගස්මිති දෙක වැටෙන්නේ නැතුව තියෙන්නේ එකම වෙලාවේ එකම මොහොතේ එක තැන. මේ උග්ගස්මිතිය අනිත් එකට උදව් කරනවා. ඒ කිය උදව් කරන්නේ වැටෙන්නේ නැතුව ඉන්න කියලා. ඉතින් වැටෙන්න යන උගස්මිතියට තමන් හේතු වෙලා ඊළඟට ඒ තමන් අනිත් උග්ගස්මිතියට උදව් කරන වැටෙන්න වැටේ සිටින්ට වගේම තමන්ට වැටේ සිටින් වැටෙන්නේ නැතුව ඉන්න එයා උදව් කරන එකත් ඒ වෙලාවේ ගන්න. ඒක නිසා මේ නාම ධර්මවල තිබෙනවා giving aspect එකයි receiving nature එකයි. දෙන ස්වභාවය ලබන ස්වභාවය. ඔය ගතිය ඒකේ තියෙන නිසා තමයි ඔය වෙන තැනකට මේවා කෙරිලා යන්නේ නැත්තේ සහ ඒවා වෙන තැනකින් පිහිටක් අවශ්‍ය වෙන්නේ නැත්තේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ස්වභාවය මේ වගේ තියෙන නිසා. ඒක එහෙම හිතුවොත් තමයි අපිට දැනෙන්නේ. නැත්තම් එන්නේ දෙවෙනි චිත්ත විච්චි තමයි අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චය. අකුසල ධර්මයක් අකුසල ධර්මයකට මේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒක තියෙන්නේ මෙහෙමයි. කුසල් සිත් ගැන ඉස්සලා කිව්වේ. උදාහරණයකට එකයි ගත්තා. අකුසල් සිත් පිළිමුත් අපි ගත්තොත් එහෙම ලෝභ සහගත සිත. ලෝභ සහගත සිත ගත්තම ඒ ලෝභ සහගත සිතේ තිබෙන චෛතසික රංචුව සිත අර මුලින් කිව්වා වගේ කොටස් හතරකට බෙදුවම් ඒකේ තියෙනවා විඥානස්කන්ධයට යන හිත චෛතසික ටිකෙන් වේදනාව යනවා වේදනාස්කන්ධයේ කොට්ටාසයට සංඥාස්කන්ධයට යනවා සංඥාව ඉතිරි තියෙනා වූ පස්ස චේතනා විරිය ප්‍රීති, ඡන්දාදි වශයෙන් තිබෙනා ඔක්කොම ටික යනවා සංස්කාර ස්කන්ධයට. ඒක නිසා එතන තිබෙන ධර්ම මණ්ඩලයේ ධර්ම පොකුර චිත්තචෛතසික ටික හතරට බෙදෙනවා වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියලා. එතන තිබෙනා ධර්ම වල තනි වේදනා ස්කන්ධයේ හැටියට නියෝජනය වෙන්නේම තනියෙන් ඉන්නා වූ වේදනා චෛතසිකයයි. සංඥා ස්කන්ධයේ හැටියට නියෝජනය වෙන්නේම තනියෙන් වෙන සංඥා ස්කන්ධය. ඊළඟට විඥාන ස්කන්ධයේ හැටියට නියෝජනය වෙන්නේම තනියෙන් හුදකලා වෙන්න විඥාන විඥානය. හැබැයි සංස්කාර ස්කන්ධයේදී එතනදී සංස්කාර ස්කන්ධයේ හැටියට අර පස්ස චේතනා ඒකග්ගතා ඔය අනිත් එක ලෝභ මෝහ ඔය ඔක්කොම ටික අර සංස්කාර කොන්ටාසෙට යනවා. අකුසලෝ ඒකෝ කන්දු. අකුසලයේ එක් ස්කන්ධයක් තින්නන්නම් කන්දානම් අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. අනිත් ස්කන්ධ වලට ඔවුනුන්ගෙන් පිට ලබා ගැනීම ලබා දෙමින් අන්‍යෝන්‍ය අත්විවීමක් සිද්ධ වෙනවා. පෙර කිව් ආකාරයට තයෝ කන්දා ඒකස්ස කන්දස් ස්කන්ධ තුනක් එක ස්කන්ධයකට එක ස්කන්ධයක් ස්කන්ධ තුනකට ස්කන්ධ දෙකක්. ඒක දෙයකට දෙකක් තව ස්කන්ධ දෙකකට ඒ අන්‍යෝන්‍ය වශයෙන් පත්ති වෙනවා. අර මුලින් කියු විදිහම තමයි. ඔය ක්‍රම දෙක ඔය කියපු ස්වභාවයේ පිහිට වෙන එක එක වෙලාවේ අකුසලයෝ අකුසලයන්ටත් කුසලයෝ කුසලයන්ට හේතු වෙනවා. හැබැයි කවදාකවත්ම අකුසල ධර්ම සමූහයක් එකම මොහොතේ කුසල ධර්ම සමූහයකට එහෙම අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කරන්නේ ඒක වෙන්න බෑ. තව එකක් තිබෙනවා. අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මා සංයමඤ්ඤ පච්චේන පච්චයෝ අභ්‍යාකත ධර්මය ඒ කියන්නේ කුසලස් නොවු අකුසලස් නොවු ධර්ම ක්‍රියා සහ විපාක. ක්‍රියා සිත් පහළ වෙනවා විපාක සිත් පහළ වෙනවා. ඒ වාගේ ඒවා නාම ධර්ම හැටියට අව්‍යාපෘත ධර්ම. අව්‍යාපෘත ධර්මයක් අනිත් අව්‍යාපෘත ධර්මයන්ට ක්‍රෙඩිට් පත්ති වෙනවා. විපාක අව්‍යාපෘත ක්‍රියා අව්‍යාපෘත. විපාක ප්‍රයාකතු ක්‍රියා ප්‍රයාකතු ඒකෝ කන්දු. තින්නන්නම් කණ්ඩානම් අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ විපාකසිතක හෝ ක්‍රියාසිතක තිබෙන එක ස්කන්ධයක් අනිත් ස්කන්ධ තුනට උපකාර වෙනවා ඕනෝන්ගේ වශයෙන් ස්කන්ධ තුනක් එකකට උදව් වෙනවා උපකාර වෙන ඕනෝන්ගේ වශයෙන් ස්කන්ධ දෙකක් ඕනෝන්ට උදව් වෙන උපකාර වෙනවා ඕනෝන්ගේ වශයෙන් ඔය විදිහට දැන් මේ තනියෙන්ම තනියෙන්ම කියාගෙන ගියේ මුලින්ම මොනවා ගැනද නාම ධර්ම ගැන විතරයි. චිත්ත චෛතසික ධර්ම ගැන විතරයි ඔය අන්‍යමන්‍ය කතාව, අන්‍යෝන්‍ය කතාව ඔය ඉදිරි කියාගන්න. ඒක තේරුම් ගන්න ලේසි. ඒක පටලෙවිලක් නැතුව නාම ධර්ම ස්ථාන තුන අ බෙදාගත්තම කුසල වාරය අකුසල වාරය අධ්‍යාපත වාරය ඒක තේරුම් ගන්න ලේසි. දැන් තිබෙනවා මෙහෙම එකක්. එතනින් අයින් වෙලා ගියාම අපි එතනින් අයින් වෙනවා. නාම ධර්ම කතාවෙන් අයින් වෙලා අපි නිකන් මේ බාහිරට යනවා. බාහිරට ගියන් පස්සේ එහේ තියෙන පටවි ගහක් අපි ගන්නවා. ඒ ගහේ ඒ ගහ පොළොවේ පිහිටලා වැටෙන්නේ නැති තියෙනවා. ඒ ගහේ තියෙන පටවි ස්වභාවය ගහේ තියෙන උණුසුමක් සීතලක් තේජෝ ස්වභාවය ඒ වගේම වායු ස්වභාවය ඊළඟට ආපෝ ස්වභාවය කියලා. ওই ගහේ තියෙන හතර වර්ගයේම නාම ධර්මයන්ට කිසිම සම්බන්ධයක් නැතුව ඕනොන්ට උපකාර වෙන බවයි. එහෙම ගැතියක් එහි තියෙනවා. ඒක නිසා කියනවා ඒකං මහා භූතං තින්නන්නම් මහා භූතානං අන්‍යමඤ්ඤ පච්චේන පච්චය එක මහා භූත ධර්මයක් අනිත් මහා භූත ධර්මයන්ට උදව් වෙනවා අනිත් අයගේ උදව් තමන් ලබනවා. ඒ වගේම මහා බෝධි ධර්ම තුනක් එක බෝධි ධර්මයකට උදව් කරනවා එක්කිනාගේ උදව් තමන් ලබනවා. දෙන්නේ උදව් කරනවා දෙන්නේ උදව් ලබනවා. ඔය විදිහට මේ බාහිර වශයෙන් ඒක තේරුම් ගන්නයි කියන්නේ. හැබැයි මේ සත්‍යයකට සම්බන්ධ කරලා ගත්තාම මේ විදිහට කියන්නේ. අපි මේ මනුෂ්‍ය ලෝකයේ ඉතිරිච්ච වෙලාවේ අපේ මනස ලෝකයේ ඉපදීම අපි ආරම්භ කරලා මේ පවත්න්නේ මව් කුසේ ඉඳලා. ප්‍රතිසන්දි ස්ථානේ මව් කුස. ප්‍රතිසන්දි ස්ථානේ ඉස්තර වෙලා නැති වෙන කුසල නෙවෙයි. අකුසලත් නෙවෙයි. එතන ඇති වෙන්නේ විපාක අව්‍යාකෘතියක් ඇති වෙන්නේ. චිත්ත වශයෙන්. විපාක අව්‍යාකෘතියක්. පටිසන්ධික්ඛනේ විපාක අභ්‍යාගතෝ ඒකෝ කන්දු විපාක ඒ සිතුර පවතිනා වූ විපාක හිතක් ඊළඟට තේනවා තින්නන්නම් කන්දානම් වත්තුසච කඤ්ඤමඤ්ඤ පච්චේන පච්චය මේ පින්වතුන් මතක ඇති අපි මේක කලින් මතක් කරා එතනදී සිද්ධ වෙන්නා වූ තවත් 아무තු ධර්ම ස්වභාවයක්. ඒ තමයි රූපයක් පහළ වෙනවා. ප්‍රතිසන්දි ස්ථානය. ඒකට කියන වස්තු රූපය කියලා. ඒ වස්තු රූපය අර විපාක අව්‍යාකෘතය ඒ වගේම විපාක අව්‍යාකෘතය ඒක එක ස්කන්ධයක්. ඒකේ උදව්ව ලබා දෙනවා අනිත් වේදනා සංඥා විඥාන තුන්දෙනාටයි වස්තු රූපේට. ඒක ධර්ම ස්වභාවයක්. කවුරුත් කියවලා කරන එකක් නෙවෙයි. ඒ වගේම කවුරුත් බලයක් තාන එකකුත් නෙවෙයි. ඒක ස්වභාව ධර්මයක්. ඒ විලාවේ ප්‍රතිසන්දියේදී ඒ විපාක ස්වභාවය අනිත් කන්ද තුනට ලබා දෙනවා. අනිත් එක තමයි සංඥාවයි වේදනාවයි සංස්කාරය විඥාණයට උදව් කරනවා. විඥාණය අනිත් තුන් දෙනාට උදව් කරනවා. දේ කන්දා ගින්නම් කන්දා නම් වත වස්තුච්ච වත්තුස්සච අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චේ. ස්කන්ධ දෙක රූපයන්ටයි අනිත් ස්කන්ධ දෙකට උදව් කරනවා. හැබැයි කවදාකවත් මේ බලෙන් අර රූපයන්ගේ උදව් ගන්න යන්නේ එහෙම නැහැ. වස්තු රූපේ තිබෙනවා මේගොල්ලන්ට මේ ශේස්ත්‍රේ වීමේ උප උදක උදව්ව තියෙනවා. යම් කිසි කෙනෙක් සත්‍යයේ මව කුසක පිළිසිත ගන්න මොහොතේ ඒ ප්‍රතිසන්දිය හැටියට ඉදිරිපත් වෙලා එන්නා වූ විපාක සිටේ. ඒ එක නාමස්කන්ධයක්නේ. එතකොට ඒ නාම ස්කන්ධය අනිත් තුනටයි අර විපාකයේ හැටියට ඉදිරිපත් වෙච්ච රූපයටයි ඔන්න උදව් වෙන්නේ. ඒ උදව්ව ලබන ගතිය ඒකේ තියෙනවා. මෙතන තිබෙන ආශ්‍රය කරගෙන පවතිනා වූ ස්වභාවය. දැන් ඔය වගේ බාහිර රූප, ආහාර රූප, ඊළඟට ඔය ඍතුයෙන් හට ගන්න රූප, බාහිර වශයෙන් ගන්න ඒ සෑම දෙයක්ම ඔය භූතයන් මහ භූත ධර්මයන්ගේ එක්කාසේ යම්කිසි තැනක රූප සමූහයක් තියෙනවද? ඔවුනොන්ට රූප වෙන වෙනම උදව් කරනවා. නාම ධර්ම වලට එක්කාසු වෙන්නේ ඔය එක්කාසු වෙන්නේ නැත්තේ ප්‍රතිසන්දිස්ථානයේ හැර. මෙන්න මේ ටික තේරුම් ගත්තාම මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපේ ශාරීරික පාටක් තියෙනවා. මේ ශරීරයේ පාට කවදාකවත් මේ ශරීරය අතහැරලා යන්නේ ඒ අතහැරලා යන්නේ නැත්තේ මේ ශරීරයේ පටවියාපු තේජෝ වායු තියෙන නිසා. එතකොට ඒක උපාදාය රූපයක්. ඒ පටවියාපු තේජෝ වායු රූප අපේ ශරීරයෙන් වෙන් වෙලා ගැලවිලා අයින් වෙලා විසිරලා යන්නේ නැත්තේ ඔවුනොන්ට උපකාර කරමින් පිහිටවන ගතියක් ඒකේ තියෙන නිසා. නිවන් දකින්න තෙක් නිවන් දකින්න නිවන් අවබෝධ කරගන්න මොහොත දක්වාම මේ රූප මණ්ඩය මේ රූප කට්ටලය මේ රූප පොදිය එකට වෙලා එකට වෙලා එක වස්තුවක් එකට බැඳිලා අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනුන් උපකාර කරගනිමින් පවතින ගැටි තියෙනවා. යම්කිසි දවසක රහතන් වහන්සේ නමක් හුදකලාව හෝ අහසේ හෝ සක්මනේ හෝ කුටියක හෝ වැඩ ඉඳගෙන උන්වහන්සේ කෙලෙස් නැසුවා නම් ඒ කෙලෙස් නැසපු උන්වහන්සේ උන්වහන්සේගේ ශරීරයේ තිබෙනවා මෙහෙම ස්වභාවයක් එකක් තමයි උන්වහන්සේ කෙලස් නැසුවා කෙලස් නැසපු නිසා උන්වහන්සේගේ ශරීරයේ පහළ වෙන චිත්තජ රූප මේ සෞම්‍ය වූ කෙලෙස් සිත් වලින් හටගත්තේ නැති රූප. කෙලෙස් සිත් වලින් හටගත්තේ නැති රූප කොටක් තියෙනවා. හේතුව රහතන් වහන්සේ නිසා. හැබැයි එහෙම චිත්තජ රූප වශයෙන් කෙලෙස් පහළ නොවුනාට උන්වහන්සේ රහත් වෙන්න කලින් ඇති වෙලා තිබෙන කෙලෙස් ඇති කර වුණා වූ කෙලෙස් වලින් හටගත්ත කෙලෙසුන්ගෙන් ඇති කරපු රූපයක් උන්වහන්සේට තියෙනවා. ওই චක්කු රූපය, ප්‍රසාද රූපය, සෝත රූපය ප්‍රහාණ නාසය ජීවහා රූපය කාය රූපය හෘදේ වස්තු රූපය මේවා උන්වහන්සේ මීට කලින් කෙලෙස් නැති කරන්ට කලින් ඇතික ඇතිවෙච්ච ඒ සිතක තිබෙන බලය කෙලෙස් සිතකින් තමයි ඒ බලයෙන් තමයි මේ පහටලා තියෙන්නේ. හැබැයි උන්වහන්සේ දැන් රහත් වුණාට පස්සේ හසුරුවන්නේ අර කෙලෙස් සිත් වලින් ඉස්සර වෙලා කෙලසෙන් හදා කෙලස් වලින් හදපු ඒ රූපය හසුරුවන්නේ නිකලෙස් සිතකින්. සෘතඥයේ කෙනෙක් තමන්ගේ ශරීරය කෙලසුන්ගෙන් හැදිච්ච ශරීරය හසුරුවන්නේ කෙලස් සාගත හිතකින්. රහතන් වහන්සේ කෙලසුන්ගෙන් හැදුනා වූ ශරීරය හසුරුවන්නේ නිකලස් සිතකි. එතකොට මේ නිකලස් සිත හරි බලවත්. පිරිනුවම් පාන වෙලාවේදී රහතන් වහන්සේ පිරිනම් පාන අවස්ථාවේදී උන්වහන්සේගේ හිත ඔක්කොම නැවතී යනවා. චිත්ත පරම්පරාව අවසාන ෆුල් ස්ටොප් එකට එනවා. චිත්ත පරම්පරාව නිවිල යනවා. චිත්ත පරම්පරාව නිවිල යනකොට ඒ චිත්ත පරම්පරාවට නැකම් තියාගෙන චිත්ත පරම්පරාවට බැඳිලා චිත්ත පරම්පරාවේ කෙලෙස් පහළ වුණා ඒ කෙලෙස් වලට යටත් වෙලා හැදිලා තිබෙන්නා වූ චක්කු ප්‍රසාද රූපය නිවියනවා සෝත ප්‍රසාද රූපය නිවි යනවා. ආය කවදාකවත්ම ඒ ලයින් එකේ චක්කු ප්‍රසාද රූප හැදෙන්නේ සෝත ප්‍රසාද රූප හැදෙන්නේ ගාහන ප්‍රසාද රූප හැදෙන්නේ ජීවහා ප්‍රසාද රූප කාය ප්‍රසාද රූප හැදෙන්නේ ඔය ප්‍රසාද රූප වලට තමයි ඒ රහත් වෙන්න කලින් තිබිච්ච හිත මම කියාගෙන ඉඳලා තියෙන්නේ. නමුත් රහත් හිත ඒ මේ ඉස්සර වෙලා මම කියපු ඇහැට ඉස්සර වෙලා මම කියපු කනට රූප වලට තවදුරටත් මම කියලා කියාගන්නේ නැහැ. හිතාගන්නේ නැහැ. ඒක අයින් කරලා. ඒ සිත්කෝම නිවිලා යනවා එතනින් පස්සේ උන්වහන්සේගේ ශරීරයේ චිත්තජ රූපත් නැහැ. කර්මජ රූපත් නැහැ. පින්නම් පාප රාජ කර්මජ රූපත් නැහැ. චිත්තජ රූපත් නැහැ. ආහාරජ රූප පහළ වෙන්නේ නැහැ. එකම එක රූප කොටාශයක් ඉතිරි වෙනවා. ඒ තමයි ඍතුජ රූප. එතෙන් පස්සේ උන්වහන්සේ මේ ලෝකයේ කොටසක් උන්වහන්සේගේ ශරීරය උන්වහන්සේ සම්මුතිය හැටියට කතා කරපු රහත් ශරීරය කියන්නේ මේ ලෝකයේ තිබෙනා වූ ඍතුජ රූප වලට බාහිර උන්වහන්සේගේ හිතේ තියෙන කයින් වෙලා නිවිලා නිවනට පත් වෙනවා මේ ධර්මයේ කතා කරන එකේ පරමාර්ථය ආන්න එතෙන්ට අපි හිත අරගෙන යනට රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි ගිය තැන නිර්වාණ ධාතුව. එතෙන්ට යන්ට යන ගමනේදී උන්වහන්සේලා එතෙන්ට යන්ට අනුගමනය කරා වූ මානසිකාර ක්‍රමයක මේ එක තැනක් තමයි අපි අද අන්‍ය අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය වශයෙන් කතා කරේ. වාර තුනක් තියෙනවා. ඒ වගේම සංසාරේ ඉන්න තාක්කල් ඒ මේ රූප මේ නාම ධර්ම ඔවුනොන්ට හේතු වෙලා හැප්පිලා උදව් කර කර ඉන්නවා. ඒක නවත්ත ගන්නට. ඒ උදව් කර කර ඉන්න එක නවත්තලා ඒගොල්ලන්ගේ උදව් කර කර ඉන්න වැඩේ නවත්තලා අහකට යන්න උපකාරණ වටිනා ධර්ම කොටාසයක් තමයි මේ පිළිතුරට මම අද මේ වෙලාවේදී කෙටියෙන් මතක් කරේ. ඒ නිසා මේ ධර්මයේ ඇසීමෙන් හිතීමෙන් මෙනෙහි කිරීමෙන් යම්කිසි කුසල චිත්ත පරම්පරාවක් හිතේ මතුවනාද නිකලසහගත ඒ වගේම ඡන්දය මුල් කරගෙන අලෝභය මුල් කරගෙන අද්වේෂය මුල් කරගෙන විශේෂයෙන් අමෝහයවත් ප්‍රඥා මුල් කරගෙන මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදුනුවණ ස්පර්ශ වූ මහරහතන් වහන්සේලාගේ ඒ විස්තරාත්මක හිත් යොමු වූ ඒ සියුම් ධර්මකාණ්ඩයේ පැත්තට සත්වයක් නො වූ පුජ්‍යලයක් නො වූ ජීවියක් නො වූ ආත්මයක් නො වූ කෙනෙක් නො වූ දෙවියෙක් පුජ්‍යලයක් නො වූ ධර්ම ස්වභාවය හැටියට යම්කිසි කෙනෙකුගේ හිත ඒ ධර්මවල ධර්මය හැටියට දැනගනිමින් හැතිරුණා නම් අන්න එතනදී තිබෙනවා විපස්සනා මණ්ඩලයක හිත විස්පස්සනා පැත්තකට විපස්සනා මණ්ඩලයට හිත හැරිවුවා කියන ගතිය. ඒ නිසා මේ විලාවේදී ඒ විපස්සනා හිතත් මේ බණ ඇසීමේ කුසල චේතනාවත් වලින් ඇති වූ ඒ ආ මහා ආනුභාව සම්පන්න චේතනාවන්ගේ බලයෙන් සෑම දිනාටම සංසාර දුකින් හේතුඵල ධර්මයන්ගෙන් මිදලා ඒ බුදු හිත් පසේ බුදුරජාණන් වහන්සේලාගේ නිකලෙසිට රහතන් වහන්සේලාගේ මෙච්චර සිත්වලින් දැක අවබෝධ කරගත්තා වූ ශාන්ත වූ සූක්ෂම වූ පිවිසිරු පිරිසුදු නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න නිර්වාණ ධාතුවෙන් නිවියන්ට ලැබේවා නිර්වාණ අවබෝධයේ පිණිස මේ ධර්මයේ හේතුපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් ඔබ වහන්සේ මේ අප වෙනුවෙන් මේ ආකාරයෙන් වෙහෙස වෙලා මේ කර්ම මත කර දීම් පිළිබඳව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කාල වේලාව අද දවසේ කොහොමද ස්වාමීන් වහන්සේ? තව රැඳීම් අවස්ථාවක් තියෙනවද? ඩිංගක් වෙලා ගන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පින්. එහෙනම් සල්යන මිත්‍රයන් යම් කිසි කොටසක් තවදුරටත් දැනගැනීමේ අවශ්‍යතාවය තියෙනවා නම් ඒකට අවස්ථාවක් තියෙනවා. සර්වස් කරනයි. ප්‍රශ්න වලින් ඉදිරිපත් වෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අර ප්‍රතිසන්දික්කනේ කියලා විතරක් වෙන සඳහන් වෙලා තියෙන වස්තු රූපයේ සම්බන්ධව අනිත් අවස්ථාවවලදී ස්වාමීන් වහන්සේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක් වෙන්නේ නැහැ වගේ ඒක තමයි තේරෙන්නේ. ඒ කියන්නේ අවස්ථාව විතරයි වස්තු මේ විපාක හිතකට මේ අඤ්ඤමඤ්ඤ පත්‍ය ලබන්නේ කෙනෙක්. ඒකෝර ස්වාමීන් වහන්සේ ඊට අනිත් අවස්ථාවවලදී අර වස්තු රූපය ආධාර කරගෙන සිත් පාළ වෙන්නේ ඒකට මොන වගේ සම්බන්ධයක් තියෙන? ඒකට ඒ වස්තු රූපයෙන් කිසිම මේ ප්‍රත්‍යක් නැත්තම් ඒක ඒකම මරෙතනට පස්සේ අසම වෙනවා. දැන් ප්‍රසාද රූපවල දැන් ආධාරය නැතුව හිත් පාල වෙන්නේ කොහොමද ඒක ආධාර කරගෙන පහළ වෙන්නේ කොහොමද? ඒ ප්‍රසාද අනිත් ප්‍රසාද රූපවලත් ප්‍රත්‍ය අන්න ආඥාමඤ්ඤ ප්‍රත්‍ය නැත්තම් කියන එක සම්බන්ධයි. හ්ම් හ්ම් විශේෂයෙන්ම විශේෂයෙන්ම තියෙන්නේ මේ අන්‍යමඤ්ඤ පත්‍ය පිළිබඳව කියනකොට මේ අපිට විස්තර කරලා දෙන්නේ පැටලුම් යන් නැතිවෙන්න නාම ධර්ම ඉස්සර වෙලා වෙනම කියලා දෙනවා. කොඩවල් තුනකින් කුසල අකුසල අව්‍යාකෘත වශයෙන් ඊට පස්සේ මේ රූප ධර්ම පිළිබඳව ආහාරජ චිත්තජ ඊළඟට ඔය කර්මජ රූප ඍතුජ රූප වෙනම කියලා දෙනවා මේ හේතුව මේ වගේ තියෙන්නේ මේ එකක් තමයි මේ හේතු වෙනවා පත්‍ය වෙනවා කියන එකයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ලැබනවා කියන එකයි වෙනස් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ලැබනවා කියන කියන තැනට තමයි ওই ප්‍රතිසන්දිය කලපන්නේ දැන් මේ ඒ වචනේ තේරුම සැලකුවාම අපි අර මේ උදාහරණයක් ගත්තා උදාහරණයක් ගත්තා මේ අර මිටි දෙකක් උග්ගස් මිටි දෙකක් එකම වෙලාවේදී උග්ගස් මිටියේ ප්‍රත්‍ය දෙන එකක් තිබෙනවා ප්‍රත්‍ය ලබන එකක් තිබෙනවා ඊළඟට ප්‍රතිසන්දි අවස්ථාවේදී විතරයි නාම ධර්මයක් නිස්රේ මේ හැටියට ඔය මණ්ඩලයට ගිහිල්ලා මේ එකට පොදි ගිහිල්ලා කටයුතු කරන්නේ. ඒකේ තිබෙන්නේ චිත්තචෛසික ධර්මයෝ අනිත්‍යයට උදව් කරන ගමන් වස්තු රූපේටත් එතෙන්ටත් මේ උදව් කරනවා කියන එකයි එච්චරයි තියෙන්නේ. දැන් අර ප්‍රසාද රූපයේ එහෙම ගන්න නැත්තේ ප්‍රසාද රූපවල සහ වෙනත් අවස්ථාවලදී මේ චිත්ත චෛතසික ධර්මයන් ඒක පාවිච්චි කරන්නේ මේ ආධාරකයක් හැටියට මිසක දැන් විඥාණයට එළිය තිබෙන්නා වූ ගෝචරය දැන ගැනීමට අඩිය තියන්න නිකන් ගිහිල්ලා හිටගන්න තැනක් හැටියට පාවිච්චි කරනවා නිස්සරය වස්තුවක් හැටියට පාවිච්චි කරනවා හැරෙන්න කවදාකවත් මේ ඒක උදව්වක් ලබා ගන්නට ඒක පාවිච්චි කරන්නේ නැහැ වස්තු රූපේ. මේ කියන්නේ මේ ඔය ප්‍රසමේ චක්කු රූපේ. ඒ කතාව නිසා ඒ සිද්ධිය නිසා තමයි ඔය නාම ධර්ම ප්‍රතිසංගී අවස්ථාවට විතරක් යොමු කරලා තියෙන්නේ අනිත් ඒ වගේ අහක් කරලා තියෙන්නේ. අත්තන විතරයි කරන්න පුළුවන් එක චිත්තක්ෂණයක විතරයි ඔය සිද්ධිය සිද්ධ වෙන්නේ. හේතුව හුදකලා වෙච්ච මනසක් තමයි ප්‍රතිසන්ධි අවස්ථාවට එන්නේ ප්‍රතිසන්ධි අවස්ථාවේදී කරුණු තුනක් සිද්ධ වෙනවා චිත්තචෛතසික ධර්ම ටිකයි විඥානයයි නාම ධර්ම ස්ථාන ස්ථාන හතරදී ඊළඟට ඒ ටිකට වස්තු රූප එකක් නිස්සරයක් වෙනවා අනිත් එක තමයි අඤ්ඤමඤ්ඤත් වෙන. හැබැයි එහෙම ක්‍රමයක් අරගෙන චක්කු වස්තුව ඊළඟට සෝත වස්තුව ආදී ස්ථානවල ඒ ප්‍රතිසන්දි අවස්ථාවේදී කරන කාර්යය සිද්ධ කරන්නේ නැහැ. හැබැයි විපාක වශයෙන් ඉදිරිපත් වෙනවා මිශ්‍රේ භූමියක් හැටියට. ඒ කියන්නේ සමහරවිට දැන් ඉස්සරපතේ කරපු නැති නිසා මට ඒක තාම තේරුම් ගන්න බැරි නිසා අහන්නේ. එතකොට මේ ප්‍රසාද රූපේ නිශ්චයපත්‍ය වෙනවාද චිත්තසයිතයිසික වලට? වෙනවනේ. වෙනක වෙන්නේ භූමියක් හැටියට වෙනවා. ප්‍රසාදයක් වෙනවා. භූමියක් හැටියට වෙනවා. දැන් ඒක මම වචනේ පාවිච්චි කරේ වචනේ පාවිච්චි කරේ භූමියක් වෙනවා. දැන් අර තියෙන සූත්‍රයේ සූත්‍ර දේශනාවේ තිබෙනවා චක්කුංච පටිච්ච රූපේච උපපජ්ජති චක්කු විඥාන. ඒ කියන්නේ පොඩි බාහිර පිහිටක් වුණා. චක්කුංච පටිච්ච ප්‍රසාද රූපේ. රූපේච පටිච්ච ගෝචර රූපේ. ඒකේ උදව් ඒකේ හේතුවක් උදව්වක් නිසා අර පහළ වුණා කියලා කියන්නේ අර හිතට හිතට විඥාණයට අර බාහිර රූපය ග්‍රහණය කර ගැනීම සඳහා නිකන් අඩිය තියාගත්තා වගේ වුණානේ. ඒ කියන තාලෙ. එතකොට ඒක පාවිච්චි කරන්නේ නිකන් භූමියක් හැටියට. නිකන් ස්ථානයක් හැටියට. උපකාරක ධර්මයක් හැටියට. අර අන්‍යවන්‍ය ප්‍රත්‍ය කියලා කියන එක ඒ වෙලාවේදීම දැන් යම් කිසි විදියකින් චක්කු ප්‍රසාදය අරකට උදව් වුණා නම් ඒකෙන් මේකටත් උදව්වක් වුණා නම් ආන එතනදී අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය සිද්ධ වෙනවා. ප්‍රේම ස්වාමීන් වහන්සේ බුදුනවත් මහපු ප්‍රශ්නෙට හිතන දැන් කර්මජ රූපේ කියන්නේ චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද හදේ වස්තු ආදී වශයෙන් ගත්තම මේ වස්තු රූප ටික මේ කර්මජ වශයෙන් පහළ වෙලා ඒක සංතති වශයෙන් පැවතෙනවා අනිත් ඉන්ද්‍රිය රූපේ හිම ජීවිත ඉන්ද්‍රිය රූපය ආදී වශයෙන් ආධාර කරගෙන ඒ වගේම ආහාර රූප වලින් ඒවා නිස්සය ප්‍රත්‍යයෙන් උදව් කරන ඒවා අර දකින්න යම් කිසි දෙයක් දකිනකොට ඒ චිත්ත චෛතසික ධර්ම හදන්න නිශ්චය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනා මිසක් ඒ හැදෙන සිත් නිසා මේ රූපය හටගන්නව නෙවෙයි ඒකයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් නෙවෙයි කියලා ගත්තේ කියලා ඒ පැත්තම තේරුණා ඒ කර්මජ රූප පැත්තෙම මම හිතන්නේ කෙනෙවලදී කියලා ස්වාමීන් වහන්සේ එනම් වෙනස් ප්‍රශ්න නැත්නම් ඒකටත් පිටින් පිළිතුරක් දීලා ස්වාමීන් වහන්සේ අපි අද දවසේ කරනවා ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. අද ඉතාමත් කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමින් අප වෙනුවෙන් ඔබ වහන්සේගේ ඉතා වටිනා කාලේ මේ ආකාරයෙන් නිදවීම සම්බන්ධයෙන් අප්‍රමාණ පින් ඔබ වහන්සේට ඉතාම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන ලෙස සම්මාස තේරුම් ගන්නයි. හොඳයි. එහෙනම් ඉතින් මේ මහත්ය හිතන විදිය හොඳයි. ඒ ක්‍රමේ තමයි අපි තේරුම් ගන්න ඕනන්නේ. ඒක නිසා නිස්සය වෙන ආකාරය අර ප්‍රත්‍ය කරගන්න ආකාරයක් තියෙනවා. නමුත් Tamange රූපවල ප්‍රත්‍ය නිසා හිත හදන්නේ කියලා. ඒක නිසා ඒ චින්තනය හොඳයි. ඒ විදිහට හිතන එකත් හොඳයි. ඒ වගේම පොතපත කියාගෙන ධර්මයක් අහගෙන ප්‍රත්‍ය පරණ අපි කරපු ප්‍රති සාකච්ඡා පිළිබඳවත් ඇහුම්කන් දුන්නෙන් පස්සේ ගොඩාක් නිර්වුල් වෙනවා. ඉතින් මේක ඇවිල්ලා මහා ධර්ම ගංගාවක් මහා ගාම්භීර ධර්ම ගංගාවක් මෙතන තියෙන සාගරයක් මෙතන තියෙන. ඒක නිසා සමහර තැන්වලට ගිහිල්ලා අපි එක පැත්තක් හිතනකොට එක පැත්තක් අමතක වෙනවා. ඒක නිසා නිතර නිතර අර මේ පරණ දේවල් මතක කරගත්තයින් පස්සේ අපිට ඒක පිහිට වෙනවා. මේ ධර්මය හොඳට තේරුම් ගන්නට. මේක මහා භාවනාවක්. ඉතින් අපි ඒකත් මතක් කරන ගමන් අපි ඉතින් සෑම දිනාට පුණ්‍ය පුණ්‍යානුමෝදනාව කරනවා අපේ ජයන්ත මහත්මයා ආදී ඉතින් මෙහෙවීම කටයුතු සිද්ධ කරගෙන කල්යාණ මිත්‍ර මණ්ඩලය විකාශ කරගෙන සුපුරුදු විදිහට මේ අභිධර්ම සාකච්ඡාව අදත් මේ විදිහට මෙහෙයවෙව්වා ඒ වගේම මේ දැනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය ධර්ම ශක්තිය කුසල ශක්තිය අපගේ පින්වත් ලලිත් දලුවත් මහත්මයාටත් ඒ පවුලේ සෑම දෙනාටම අත්පත් වේවා. ඒ වගේම මේ පින්වත් මහත්මයා ප්‍රධාන සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා පින් දෙනවා. ඉතින් මේ ඒ ලලිත් මහත්මයාටත් අපේ ජයන්ත රත්නායක මහත්මයාටත් අසාගෙන සිටු ඒ පින්වත් සෑම දිනාටමත් ඒ වගේම ප්‍රශ්න ඇසුවකින්වත් මහත්මයාට හැම දිනාටම ශාන්තියක් සැපයක් සැනසෙල්ලක් යහපතක් වේවා තව තව ප්‍රභාස්රව ආලෝකමත්ව ගාම්භීරව ධර්මයේ හිතන්ට මෙනෙහි කරන්න ශක්තිය ලැබේවා හැම දිනාගේම සිත්තර කෙලස් කිනි නිවේවි චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වී කෙලවර අමා මහ නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා පින් දෙනවා හැම දිනාටම පෙරවන් සරණයි. සාදු සාදු සාදු සාදු